ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙන් විහාරාධිපති ගංගොඩවිල සුභත්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය දර්ශනපති පූජ්‍යපාද රොටුඹ ප්‍රේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස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 द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीय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 ගච්ඡාමි පානාතිපාතා පීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्मुखदम्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 අට්ඨිත චිත්තංස සද්ධම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ති අනමස්සුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං තී වාසනාවන්ත පින්වත්නි ගුවන්විදුලි සංස්ථාව මගින් ගිනිගෙන දෙවෙන ජනහදවත් සදහම් අමා සිසිලසින් සංසාලනු පිණිස විවිධ වූ ආගමික වැඩසටහන් ප්‍රචාරය කරනු ලබනවා ඒ අනුව මේ පින්වත් පිරිසට එමෙතෙන් පටන් පැයක් තරම් කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. මේ හැමදෙනාම පිළිබඳව කල්පනා කරපුවම ඊ타ත්ම අවිවේකයෙන් අසහනයෙන් කල්ගත කරන පිරිසක් අද අපේ ජන සමාජය දිහා බලපුවම පුංචි පෙරපාසල් යන ළමයාගේ ඉඳලා මහලු අය දක්වා හැම කෙනෙකුටම ඒ වගේ අවිවේකී බවක්, අසහනකාරී බවක්, අතෘප්තිකර බවකින් යුක්තව ක්‍රියා කරන සමාජ ක්‍රමයක් බවට පත් වෙලා තිබෙන අවස්ථාවක ඒ විදිහට ඒ වගේ ජීවිතයක් ගත කරන අපට අපේ ජීවිතයේ සැනසුම ලබා ගැනීම සඳහා අපේ ජීවිතයේ සුවය සලසා ගැනීම සඳහා අපිට මේ විදිහට ආගමානුකූල වතාවත්වල නිරත වීම තුළින් ලොකු ආස්වාදයක් ලොකු ආශිර්වාදයක් ලබන්න පුළුවන්කම තිබෙනවා අනෙක් නිසා හැම දිනාටම කාලය ඊටාම වටිනවා. කාලය අපට ඊටාම සීමිතයි. සීමිත වූ කාලයෙන් අසීමිත වූ වැඩ කොටසක් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේ කොතෙකුත් වැඩ මන්දකට අතපසු කළා මන්දකට ප්‍රමාද කරලයි මේ හැම දිනම මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානමින් සැදී පැහැදී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි කල්පනා කළ යුතු වෙනවා මේ ගත කරන අපේ වටිනා කාලය තුළින් අපි යමක් ඉගෙන ගන්න යමක් දැනගන්න ඒ වගේම ඉගෙන ගත්තා වූ ඒ කරුණු අපේ ජීවිතයේ අනාගත තෘප්තිය සඳහා අනාගතයේ සහනශීලී සුවදායී පැවැත්ම සඳහා අනුබලයක් කර ගැනීමට හැමදිනාම කල්පනා කර ගැනීම මූලික වශයෙන්ම වැදගත් වෙනවා. අන්නේ බලාපොරොත්තුෙන් යුක්තව හැමදිනාම ධර්ම ශ්‍රවණය කරන ලෙස කාරුණිකව හැමදිනාගෙන් ඉල්ලා සිටිනවා. මේ අද පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ ධම්මපදයේ සඳහන් වෙන ගාථා දෙකක් චිත්ත වර්ගයේ සඳහන් වන අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ති මේ පළවෙනි ගාථාවෙන් අපට හොඳ වැදගත් අදහසක් ලබා දෙනවා එහෙම දෙනාම කල්පනා කළ යුතු ඉගෙන ගත යුතු ඒ වගේම අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු අදහස් කීපයක් එකකින් කියවෙනවා. ඒ පළවෙනි පදයෙන් පෙන්න දෙනවා අනවට්ඨිත චිත්තස්ස. ඒ අනවට්ඨිත චිත්තස්ස කියන අදහස් කරන්නේ අපේ සිතේ තියෙන නොසංසුම් බව, අසංවර බව. ඒ කියන්නේ ඒකාග්‍රතාවයකින් තොර වීම. සිත චංචල බව කුටිම කියනවා නම් සිතේ චංචල බව. ඒ නිදහස්ව, නිවහල්ව, ස්වාධීනව, ස්වතන්ත්‍රව, ස්වච්ඡන්දතාවයෙන් යුක්තව තීරණයක් ගැනීමට හෝ ක්‍රියා කිරීමට ඇති අපහසුතාවය පිළිබඳව ඒ පදයෙන් උගන්වනවා අනවට්ඨිත චිත්තස් ඒ චපල වූ සිත පිළිබඳව. අන්න ඒ වගේ සිතකින් යුක්ත වීම අපට අහිතකරයි. අපට සුදුසු නෑ. අපේ ප්‍රඥාවේ දියුණුවට ලොකු බාධාවක් හිට පෙන දෙනවා සිතේ තියෙන චංචල බව, චපල බව, ඒ සිතේ තියෙන නොසන්සුන් බව. නිසා සිතේ ඒකාග්‍රතාවය වැදගත් කොට සලකනවා, චපලතාවය පහත් කොට සලකනවා. ඒ වගේම සද්ධම්මං අවිජානතෝ සද්ධම්මං කියලා කියන්නේ යහපත් ධර්මය ධාම ඇසිය යුතු ධර්මය ශ්‍රේෂ්ඨ ධර්මය උසස් ධර්මය උතුම් ධර්මය බුද්ධ ධර්මය මෙන්න මේ බුද්ධ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැත්නම් ඒ බුද්ධ ධර්මයේ ඉගෙනගෙන කරුණු පිළිබඳව අපට හොඳ වැටහීමක් නැත්නම් අන්න ඒකත් අපේ ප්‍රඥාවේ දියුණුවට නුමනේ දියුණුවට බාධාවක් හිතට පේන දෙනවා බුද්ධ ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන ඒ විශ්ව ආගම් අතර ඉතාමත්ම වැදගත් ආගමක්. මේ ආගමේ ඉගැන්වීම් ਸਰවකාලීන වූ ඉගැන්වීම් හැටියටයි සැලකෙන්නේ. ਸਰවදර්ශී වූ ਸਰවකාලීනගෙන් යුක්ත වූ ඉගැන්වීම් බුදු සමය තුලින් අපට දකින්න ලැබෙනවා. අන්න නිසා ඒ වගේ ඉගැන්වීම් අපි දන්නේ නැත්නම් බුදුදහම පිළිබඳව අපේ අවබෝධය අඩු නම් ඒ දහම් පොත්පත් කියවන්නේ නැත්නම් අන්න අපේ ප්‍රඥාවේ දියුණුවට ඒක බාධාවක් හැටර එතනින් ගන්නනවා. ඒ වගේම පරිප්ලව පසාදස්ස ශ්‍රද්ධාවේ අඩු බව අල්ප බව ශ්‍රද්ධාව නැති බව එහෙම නැත්නම් මෙන්න මේ කියන කාරණාවත් ප්‍රඥාවේ දියුණුවට ප්‍රඥාවේ වර්ධනයට බාධාවක් හැටියට පෙන්න දෙනවා අන්න ඒක නිසා අපි හැම දිනාටම අවශ්‍ය කරන ඊ타මත්ම වැදගත් සම්පතක් ප්‍රඥාව කියලා කියන්නේ ඒ අවශ්‍ය සම්පත එන ප්‍රඥාව වර්ධනයට ඉවහල් වන බාධා වන කරුණු තුනක් මේ ගාතාවෙන් ඔය විදිහට විස්තර කරනවා ඊළඟට සඳහන් කළ දෙවෙනි ගාථාවෙන් ඊට වඩා වෙනස් පැත්තක් පිළිබඳව කියා දෙනවා. අනවස්සුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං අනවස්සුත චිත්තස්ස අන අපේ සිත රාගයෙන් තොර වීම පුතඥයන් වශයෙන් අපේ සිත නිතරම රාගයෙන් රත් වෙච්ච සිතක් රාගය කියන්නේ ලෝභය, එහෙම නැත්නම් තෘෂ්ණාව, ආසාව, කාමය, ප්‍රතිය, එල්ම, අවිජ්ජා ආදී මේ විවිධ නම් වලින් හඳුන්වන මේ රාගය අපේ සිතේ පළපදියම් වුණොත් අපේ සිතේ තැම්පත් වෙලා තියෙනවා නම් අන්න ඒ රාගයෙන් හත් වෙච්ච රාගයෙන් යුක්ත වෙච්ච ඒ සිත අපට අහිත කරයි රාගයෙන් තොර වූ සිත අපට හිත කරයි අපට සුවදායි අපට සැනසුම ගෙන දෙනවා අපේ යහපත සලසනවා අපේ මෙලවත් පරලොවත් සුගතියට අනුබලයක් වෙනවා අන්න ඒක නිසා අනවස්සුත චිත්තස රාගයෙන් තොර වූ සිතකින් යුක්ත වීමත් ඒ වගේම අනන්වාහත චේතසෝ අනන්වාහත චේතසෝ කියලා කියන්නේ දේශයෙන් තොර වූ දේශ දේශයෙන් දූෂිත නොවූ සිතකින් යුක්ත වීම අන්න අපේ සිත පුතඥයන් වශයෙන් මේක විදිහේ ද්වේෂකාරී චේතනාවන්ගෙන් යුක්ත වෙනවා. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, පලිගැනීම වැනි ආකල්ප අපේ සිත්වල පවතිනවා ඇතම් අවස්ථාවලදී. අන්න එතකොට ඒ වගේ ආකල්පයන්ගෙන් තොරව කටයුතු කිරීම, දේශයෙන් තොරවීම, දේශයේ මුළු මොනින්ම මුළු නුපුටා දැමීම ඉතාමත්ම වැදගත් වෙනවා. අන්න ඒ වගේ අනන්වාහත චේතසෝ කියලා කියන්නේ ඒ වගේ දේශයෙන් තොර වූ තත්ත්වයකින් යුක්ත වීමයි. ඊළඟට පුඤ්ඤ පාප පහීනස්ස උනේ පිම්පව් බැහැර කිරීම ඉන් පව් බැහැර කිරීම, පුඤ්ඤ පාප පහිනස ප්‍රහීන කිරීම. එතකොට හිතන්න පුළුවන් එයි අපි පින් බැහැර කරන්නේ. පව් නම් බැහැර කළ යුතු බව කවුරුත් විශ්වාස කරනවා කවුරුත් පිළිගන්නවා මොකද වැරදි වැඩ කළොත් නරක විපාක දුක් විපාක අපට මෙලවටත් මෙලවදිත් ඒ වගේ මහා කටුක තත්ත්වයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඒ වගේම පරලොවදිත් ඒ කරන ලද අකුසල කර්මයන්ගේ විපාක දීර්ඝ කාලයක් තිස්සේ බලපානවා දුක් විඳින සිද්ධ වෙනවා ඒක නිසා අකුසල කර්ම බැහැර කළ යුතුයි කියන එක පිළිබඳව ගැටලුවක් නැහැ. එහෙමනම් පින් බැහැර කරන්නේ මොකද කියන එක පිළිබඳව සමහර විට හිතන්න පුළුවන්. ඇයි මේ පින් එපා කියලා කියන්නේ? පින්වත්නි මේ පින් බැහැර කළ බැහැර කළ යුතුයි කියලා උගන්වන්නේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ එවන නිවන් මගේ එක්තරා දුරකට ඉදිරියට ගමන් කළාට පස්සේදී එක්තරා දුරකට ඉදිරියට ගමන් කළ පුද්ගලයාට පින් කිරීමත් සසර පැවැත්මට ඒක හේතුවක් නෝ බාධාවක් නෝ නිවන් දැකීමට. ඒ අපි මේ මුල් අවස්ථාවේ පෘථජන අවස්ථාවේදීම නෙමෙයි. ඒ தත්වයෙන් අපි පහුගොල්ලා ඒ தත්වේ ඉක්ුත් කළා දියුණු தත්වෙට අපේ සිත උසස් தත්වෙට භාවනා කිරීමෙන් සිත වැඩිවීමෙන් භාවනා කිරීමෙන් උසස් தත්වෙට පත් වුණාට පස්සේදී පින්වත්නි අපට පින් කිරීමක් අනවශ්‍ය වෙනවා. පින් කරපුවම ඒක සසර බලන පින් වල විපාකයට සැප ලැබෙනවා. මේ සැප ලැබීම සැප විඳ විඳ සිටීමත් නෙමෙයි අපි බුදු සමයේ ඉගෙනීම මූලික අරමුණ සැප ලැබීම නෙමෙයි පින් කරපුවම දිව්‍ය සැප ලැබෙනවා පින් කරපුවම බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලැබනවා ඒ විදිහට උසස්ම සැප විඳීමේ අවස්ථාව ලැබෙනවා ඒ වගේම පින් කරපුවම ඒ තැඟුල නැති වුණත් මනුස්ස ලෝකෙ උත්පත්ති ලැබුවත් විශේෂ අය වශයෙන් ජීවත් වීමේ වාසනාව ලැබෙනවා එතකොට මෙන්න මේ විදිහට මේ පින් කිරීම තුළින් ඒ වගේ සැප ලැබෙනවා එතකොට ආධ්‍යාත්මික මාර්ගයේ උසස් තත්ත්වයට කෙනෙක්පත් වුණාට පස්සේදී පින් කිරීමත් ඒ පින් අවශ්‍ය කරන්නේත් නැහැ පව් කිරීමත් හොඳ නැහැ පව් අවශ්‍ය කරන්නේත් නැහැ මේ පින් පව් කියන මේ අංශ දෙකම බැහැර කිරීම තුළින් තමයි විමුක්තිය කරා ළඟා වීම සිද්ධ වෙන්නේ එතකොට නත්ති ජාගරතෝ බයං නොනිදන කියන මෙතන කෙලස් නින්දෙන් නොනිදන අපි හැමදෙනාම ක්ලේශයන්ගෙන් යුක්තව ලෝභ, ද්වේෂ, මෝහ, ඉස්සා, මච්චරිය, මායා, සාඨේය, තම්බ, මද, මාන, අතිමාන, මක්ඛ, පලාසාදී විවිධාකාරී ක්ලේශ ධර්ම අපේ సంతානගතව ඇති වෙනවා. මෙන්න මේ කියන ක්ලේශ ධර්මයෙන් තොරව කටයුතු කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඔය කියන ලක්ෂණයන්ගෙන් යමෙක් යුක්ත වුණොත් ඒ කියන්නේ අනවස්සති චිත්තස්ස තමන්ගේ සිතේ රාගය මුළුමනින්ම බැහැර කරන ලද ඒ වගේම ද්වේෂය මුළුමනින්ම බැහැර කළ පින්පව් මුළුමනින්ම බැහැර කළ ඒ වගේම කෙලෙස් නින්දෙන් නොනින්දන කෙලෙස් ප්‍රහීන කළ தත්ත්වයට යමෙක්පත් වුනොත් අන්නේ පුද්ගලයා අපි බලාපොරොත්තු වන උත්තරීතර පරම සුවය වන නිවන් සැපසලසාගතයි බවටපත් වෙනවා බලන්න පින්වත්නි මේ වගේ අදහසක් ගෙන දෙන ගාථා පන්තියක් දේශනා කිරීමට හේතුව කෙටියෙන් මේ වෙලාවේදී මතක් කර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අනවට්ඨිත චිත්තස්සය සද්ධම්මං අවිජානතෝ කියන මේ මූලික ගාථාව දේශනා කළේ විශේෂයෙන් අපේ බුදුහාඳුරෝ වැඩ ඉන්න කාලේ කොසල් රටේ එක්තරා ජනපදයක මම ගොවියෙක් හිටියා. මේ ගොවියා ගොවිතැන් කිරීමෙන් ජීවත් වෙච්ච සාමාන්‍ය දුප්පත් ගොවියෙක්. ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය සුදුසු කාලය කුඹුරු වැඩ පටන් ගැනීමට සුදුසු කාලය ලැබුණාට පස්සේදී මේ ගොවියා කල්පනා කළා තමන්ගේ හරක් ටික හොයා ගන්න ඕන කියලා. හරක් හොයාගෙන හරක් නිදැල්ලේ තන කෑම සඳහා ඒ තන පිටිනේ වලට දාලා ඒ අයට ඒ තන කෑමට අවස්ථාව ලබා දෙන පිළිවෙත තිබුණා. ඒ විදිහට ඒ නිදැල්ලේ තනකමින් සිටපු ගවයන් සොයාගෙන මේ ගොවියා ගියා. උදේ ඉඳලා දවල් වෙනතෙක් ඇවිදලා ඇවිදලා ඇවිදලා ඔන්න ගවය ටික සොයාගත්තා. ගවය සොයාගෙන ඉවරකොට ඊළඟට මේ කෙනාට ඒක වගේම හරීම වෙහසක් දැනුණා. ඒ වගේම අනිත් පැත්තෙන් බඩගින්නත්, ඒ වගේම පිපාසයත්. මේ මේ වගේ බඩගින්නෙන් පෙළෙමින් පිපාසයෙන් පසුවෙමින් වෙහසින් යුක්ත වෙච්ච මේ මිනිසයා මේ විදිහට ඇවිදගෙන ඇවිදගෙන එනකොට දැක්ක ළඟපාතක තියෙන පන්සලක්. මේ පන්සලට ගියා. පන්සලට ගිහිල්ලා මේ හාඳුරන් පන්සලේ වැඩ හිටියා හාඳුරන් වහන්සේලා පිරිසක් මේ හාඳුරන් වැඳලා පැත්තක වාඩි වුණා. වාඩිලා ඉන්න මේ මිනිස්සයා දිහා දැක්ක හාඳුරු කල්පනා කළා බොහොම අපහසුයෙන් ඉන්න කෙනෙක් වගේ පේන්නේ. මේ උපවාස මහත්මයාට කැම ටිකක් දෙන්න නැත්නම් හොඳයි කියලා කල්පනා කළා. ගිහිල්ලා බලලා ඉතුරු වෙච්ච ආහාර සල්පයක් තිබිලා මේ ටික දුන්නා. මේ මිනිස්සයා මේක බොහොම ඕන කමින් අනුභව කළා. එහෙම කෑම කෑම කාල අවසානයේදී මේ මුදවි මහත්තයා අහනවා රහත්රංගේ හාමුදුරනේ අද මුකුත් හරි විශේෂ දානයක් තිබුණද පන්සලේ මේ විදිහට මේ දානේ හම්බුනේයි කියලා. ඒ හාමුදුරු පැහැදිලි කරනවා අද විශේෂ පින්කමක් කියලා ගත්තුනේ නැහැ. ඉතින් හැමදාමත් මෙහෙම තමයි අපි මේ පාත්‍රය අරගෙන එළියට බැස්සත් ඒත් මේ වගේ තමයි හොඳට දානේ හම්බෙනවා. ඒ විදිහේ විශේෂයක් අද නැහැ කියලා. මේ මිනිස්සයා කල්පනා කළා අනේ දෙයනේ අපි උදේ ඉඳලා රැ වෙනතෙක් වෙහෙස වෙලා මහන්සි වෙලා දුක් විඳලා අවුවේ ගිනි කාෂ්ඨක අවුවේ මේ පීඩා විඳින්මින් කටයුතු කළත් මාසයකට දවසක්වත් අඩු ගානේ මේ විදිහට කටරහට අපට කෑම වෙලක් කන ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට ඒ වගේ රස ආහාර අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කළා මේ මිනිස්සයා මීට වඩා හොඳයි. මාත් මේ පන්සලක මේ හාඳුන ළඟ පැවිදුණා නම් හොඳයි කියලා කල්පනා කළා. එයා තීරණය කළා පැවිදි වෙන්න. අන්තිමට මේ හාඳුන එක්කලා සාකච්ඡා කරලා පැවිදි වුණා. මේ විදිහට උනේ පැවිදිලා ටික කාලයක් ගත වුණා. ටික කාලයක් ගියට පස්සේ මේ පුද්ගලයාට ඊළඟට අදහස් වුණා දැන් ඇඟපතත් හොඳට තරබාරු වෙලා තිනවා පන්සලේ හාඳුනටත් වතාවත් කරගෙන මේ මිනිස්සයා ඉන්නවා හැබැයි රහත් බවක් නම් ලැබුවේ නැහැ ওই විදිහට කල්ගත කරනකොට මෙයාට කල්පනා කළා අනේ මේ විදිහට මේ හාඳුරුත් එක්කලා මේ බණ භාවනා කරගෙන මේ පන්සලටලා ඉඳලා ඇති වැඩි මොකද මීට වඩා මට හොඳයි ගෙදර ගියා නම් කියලා මෙයා කල්පනා කළා සිවුරු වැඩියා. ඔන්න උපැවිදි වුණා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ටික කාලයක් ඔන්න දැන් ආයෙත් අර කුඹුරු වැඩ කර කර වැඩ කර කර ඉන්නවා. මෙහෙම ඉන්නකොට මෙයාට දැන් ඔන්න ආයෙත් ගිහි ජීවිතේ පාවුණා. මීට වඩා හොඳයි මහණ වුණා නම් යන්න ඕන පන්සල්. පැවිදි වෙන්න ඕන කියලා කල්පනා කරලා නැවතත් මේ පුද්ගලයා ගියා පන්සලට පැවිදි වුණා. මේ විදිහට බලන්න මේ පුද්ගලයා වාර 6ක් සූර්යයා. වාර 6ක්ම සූර්යයාට ගෙදර ආවා. උපැවිදි වුණා. කයවෙනි වතාවේ මේ උපවිදි වෙලා ගෙදර ඇවිල්ලා ඉන්න අතරතුරේදී මේ පුද්ගලයා කුඹුරට ගිහිල්ලා වැඩ කළා බොහොම මහන්සිලා ගෙදර ආවා. එනකොට ගෙදර ස්වාමිදීනිය පේන්නත් නැහැ. ගෙවල් දොර ජනෙල් ඇරලා තිනවා. ගෙට ගිහිල්ලා ඉබිල බැලුවා බලනකොට මේ ස්වාමිදීනිය ඇඳේ වැතිරිලා හොඳට නිදි. අතපය අත්පාද දෙපැත්තට දමාගෙන ඒ වගේම මේ වෙනකොට මේ ස්වාමිදීනියත් ගැබ්බර මාතාවක්. මේ වෙත් ගැබ්බර මාතාව ඇඳේ වැටිලා කටත් ඇරගෙන ගොරව ගොරව නිති. මේ මිනිස්සේ ඉබිල බලනකොට අනේ දකින් ලැබුණේ මේ පුද්ගලයාට දකින් ලැබුණා මේ නිදාගන්න කාන්තාව. කට දෙකොණෙන් කුණු කෙල වැగిරෙනවා. නාහෙන් සෙම වැగిරෙනවා. ඒ වගේම ගොරොද්දේ අදිනවා. මේ ඒ වගේම එක පැත්තෙන් අර ගැබ්බර වෙච්ච මාතාවක් නිසා මේ පුද්ගලයාට මේක එකපාරටම පෙනුනේ මලමිණියක් හැටියට. මලමිණියක් හැටියටයි දැක්කේ. කල්පනා වුණේ මේ මලමිනියක් නේද කියලා. අපෝ මේ වගේ මලමිනියක් එක්කලද මම මේ ගේ ජීවත් වුණේ. මේ මේ වගේ කෙනෙක් එක්කලද මම මේ ජීවත් වුණේ කියලා මේ පුද්ගලයා කල්පනා කළා. කෙනෙක් මැරිලා දවස් 4ක් 5ක් යනකොට උදා වෙන තත්ත්වේ නේද මේ දකින්න ලැබෙන්නේ මට. දැන් බලන්න අපි වුණත් අපේ මේ හුස්ම නැති වුණොත් හුස්ම ගැනීම ආස්වාද ප්‍රාස්වාද කිරීමෙන් හතර වුණොත් නතර වෙලා දවස් 7ක් යනකොට මොකද වෙන්නේ අර වගේ තමයි පිම්බෙනවා ඉදිමෙනවා මේ ශරීරය ඉදිමෙනවා ඉදිමෙලා ඊළඟට මොකද වෙන්නේ ඊළඟට නිල් පාට වෙනවා ඊළඟට නිල් පාටලා එතනින් අතර වෙන්නේ අන්තිමට කට කට දෙකොණෙන් නාස්පුඩු වලින් ඇස් වලින් කන් සිදුරු වලින් මේ වගේ නව දොරකින් වැగిරෙන පටන් ගන්න ඕජාව ගලන්න පටන් ගන්නවා විනීලක විපුබ්බක විච්ඡිද්දක වික්ඛායික මේ දහත වික්ඛිත්තක කියලා මේ විදිහට එකින් එක අපේ දවසින් දවස අපේ මේ ශරීරයේත් උදා වෙන தත්ත්වය පිළිබඳව පෙන්න දෙනවා සතිපට්ඨාන සූත්‍රයේ බොහොම ලස්සනට එතකොට මෙන්න මේ ආකාරයෙන් පිම්බිලා ඉදිමිලා ඕජාව වැගිරෙන පටන් ගන්න අන්තිමට මොකද වෙන්නේ මේ තැන් වලින් ශරීරයේ තැන් තැන් වලින් පැලි පැලි පණු කැදලි කැදලි වැටෙන්න ගන්නවා මෙන්න මේ වගේ தත්ත්වයක් පිළිබඳව මතක් වුණා මේ පුද්ගලයාට. මේ කාන්තාව දැකීමෙන් තාංගිම ස්වාමි දිනිය. මේ තරම් කාලයක් බොහොම විශ්වාසවන්තව ආදරවන්තව ප්‍රේමණීයව ආශ්‍රය කරපු මේ ස්වාමි දියණිය දැකීමෙන් දකින්නවත් කරම කල්පනා වුණේ අර මෙරිල් දවස් කීපයක් ගත වෙච්ච මලමිනියක ස්වභාවය. කල්පනා කළා වූ වැඩක් නෑ මේ ගෙදර රැඳිලා ඉඳලා තවදුරටත් එසම් මම යන්න ඕනේ පැවිදි වෙන්න කියලා පන්සලට ගියා. මේ හැබැයි යන අතරේ මේ පුද්ගලයා කල්පනා කර කර ගියේ නිතරම මේ අනිත්‍යතාවය පිළිබඳව. එහෙම කල්පනා කර කර යාම නිසා මේ පුද්ගලයාට පුළුවන්කම ලැබුණා කුමාරේ ඒ දස සංයෝජන ධර්ම අතර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන ධර්ම තුන ප්‍රේණ වුණා ඒකලම සෝවාන් තත්ත්වයටපත් වුණා මේ පුද්ගලයා දැන් මේ ගොවියා සෝවාන් තත්ත්වයටපත් වෙච්ච අයෙක් දැන් මේ පන්සලට යනවා පැවිදි වෙන්න හාඳුරු සොයාගෙන ගිහිල්ලා කිව්වනේ හාඳුරනේ මට මහාන වෙන්න ඕන කියලා. හාඳුරුන්ට එක පැත්තෙන් හරි මේ මිනිස්සු දැක්කම කල්පනා වුණා ආයෙත් ඇවිල්ලිනෝ මේ මහාන වෙන්න. දැන් වාර කීයක් නම් මහාන් වාද කීයක් වාර වතා කීයක් උපැවිදි වෙලා ආපහු ගෙදර ගියාද? දැන් ආයෙත් ඇවිල්ලින්නේ. මේ ආඳුරුන්ට බැගෑපත් ඉල්ලච්ච අනේ ආඳුරින් මං ආයෙත් නම් එහෙම කරන්නේ නැහැ. මම මහාන කරන්න කොහොම හරි පැවිදි කරන්න. මට නම් වැඩක් නැහැ. ගෙදර ඉඳලා තවත් නම් මං ගෙදර යන්නෙත් නැහැ. මට ඕනෙත් නැහැ. මේ විදියට මේ පුද්ගලයා මෙහෙම කිව්වා. මේ ආඳුරු කල්පනා කළා කමන්නේ පන්සලේ ඉන්නකන් ඉතින් අපට වතාවත් කරමින් ඒ බණ දහම් වතාවත් පුළුවන් ආකාරයෙන් කරමින් හිටිය වරදක් උනේ නෑනේ ඒක නිසා පැවිදි කරමු කියලා ඉල්ලීම අනුව පැවිදි කළා පැවිදි කරලා දවස් කිහිපයයි ගත උනේ මේ පුද්ගලයා මේ භික්ෂුවට පුළුවන්කම ලැබුණා සක්‍රුදාගාමි අනාගාමි තත්ත්වයට විතරක් නෙවෙයි රහත් තත්ත්වයටත්පත් වෙන්න. ඔන්න බලන්න මේ මේ ගොවිය දැන් භික්ෂුවක්. චිත්‍රහස්ත කියලා මේ හඳුරන්ට හඳුන්වනවා චිත්‍රහස්ත කියන නාමයෙන් ප්‍රකට වෙච්ච මේ හාඳුරෝ දැන් එසේ මෙසේ හාඳුර කෙනෙක් නෙවෙයි දැන් රහතන් වහන්සේ කෙනෙක්. දැන් රහත් වෙලා. ඔන්න දැන් කාලයක් ගත වුණා. පන්සලේ හාඳුරෝ විහිළුවට වගේ අහනවා. දැන් ඉතින් පන්සලට ඇවිල්ලා ගොඩක් කල්වානේ මේ පෙරදිලා යන්නේ නැද්ද ගෙදර දැන් අද හෙට සිවුරු වඩින්න අදහසක් නැද්ද? මේ විදිහට මේ හාඳුරංගෙන් ඇහුවා. ඇහුවට පස්සේ මේ හාඳුරෝ පිළිතුරු දෙනවා හාඳුරනේ මම සංසාරයේ සැරිසරද්දී නිතර නිතර ගෙදර ගියා. සසර ගමන දැන් මම නතර කරලා තියෙන්නේ. ඒක තමයි මම දැන් නැවතත් ගෙදර යන්නේ නැහැ. මගේ ඒ ගමන මම නතර කරලායි තියෙන්නේ. මේ විදිහේ කරුණු පැහැදිලි කිරීමක් කළා. හාඳුරු තේරුණා මේ පුද්ගලයා මොනවද මේ කියන්නේ? දැන් රහත් වෙච්ච තත්ත්වයක් නේද මේ අඟවන්නේ. මේ මේ වාර හතක් උපැවිදි වෙලා ගෙදර ගිහිල්ලා දැන් නැවතත් මේ හත් වෙනිවදායේ පැවිදි වෙච්ච මේ මිනිස්සයා කියනවා රහත් වෙලා කියලා. මොකද කලේ මේ භික්ෂුන් වහන්සේලා මේ හාඳුරුත් එක් කරගෙන බුදුහාඳුර ළඟට වැඩම කළා බුදුහාඳුරන්ට කිව්වා බුදුහාඳුනේ මෙන්න මේ හාඳුරුව මේ වගේ தත්වයක් මේ වගේ චරිතයක් තිබුණේ මේ දැන් හත්වෙනි වතාවටත් පැවිදිලා කාලයක් ගත වුණා අපි ඇහුව නිකමට විහිළුවට වගේ දැන් නැවත ආපහු ඉදිරියට යන්නේ නැද්ද අද හෙට කියලා මේ භික්ෂුව කියනවා අපි මම දැන් ගෙදර යන්නේ මගේ ගමන දැන් නතර කළා සතර ගමන නතර කළා දැන් මම සතර සැරිසරීමක් නැහැ මේ විදිහට රහත් වෙලා කියලා කියනවා කියලා බුදුහාඳුරෝ මේ වික්ෂුව පිළිබඳව බැලුවා දිවසින් බලනකොට දැනගන්න ලැබුණා උන්වහන්සේ කියලා තියෙන බොරුවක් නෙමෙයි ඇත්ත රහත් වෙලා රහත් ත්වයටමපත් වෙලා ඒ සරේ බුදුහාඳුරු පැහැදිලි කළා අර මේ මා මුලින් මාතෘකාව වශයෙන් සඳහන් කළ ගාතාව ගාතා මුලින් ගාතාවත් ඒ වගේම දෙවි ගාතාවත් ඒ අවස්ථාවේ තමයි පැහැදිලි කළේ මේ වෙනකොට මේ හාඳුරුවන්ගේ සිත අනවස්සුත චිත්තස් අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහේනස්ස නත්ති ජාගරතෝ බයං කියන අන්න ඒ ගාතාවෙන් උගන්වපු අනවස්සුත චිත්තස රාගයෙන් රත් වූ සිතක් කින්තරයි මේ හඳුරු රාගය මුළුමනින්ම බැහැර කරපු හඳුරු තත්තාඳුරන් වහන්සේ නමක් අනන්වාත චේතසෝ සිතේ තිබුණ द्वේෂය මුළු මොනින්ම බැහැර කළා දැන් එනකොට. ඒ වගේම පුඤ්ඤ පාප පහිනස්ස පින්පව් දෙකම දැන් බැහැර කළා. ඒක නිසා නත්ති ජාගරතෝ බයං කෙලෙස් නින්දෙන් කෙල් ක්ලේශයන්ගෙන් පසුතැවිලි වන දුක් විඳින තත්ත්වයේ අයෙක් නෙවෙයි මේහා මේ භික්ෂුව දැන් රහත් නමක් රහත් තත්ත්වයටපත් වෙච්ච මගේ සැබෑම ශ්‍රාවකයෙක් කියලා බුදුහාඳුරු කරුණු පැහැදිලි කළා. මෙහෙම කරාට මේ විස්තරයෙන් පස්සේදී මේ භික්ෂුන් වහන්සේට එදුනා සැකයක් විමතියක් මොකද්ද මේ සැකය? දැන් මේ හාඳුරුව වාර හතක්ම ගෙදර ගියා එම් උපවිදි වෙලා. හත් වාරයක්ම මේ විදිහට උපවිදි වෙච්ච භික්ෂුවක්. ඉක්මනින්ම රහත් වුණා. ඒ විදිහට රහත් බව ලබන්න තරම් වාසනා ගුණ තිබියදිත් ඇයි එහෙනම් මෙහෙම කළේ කියලා මෙන්න මේ වගේ මහ කුතුහලයක් සැකයක් ඇති වුණා මේ භික්ෂුන් වහන්සේලාට. බුදුහාඳුරුව මේ භික්ෂුන් වහන්සේලාගේ සැකය තේරුම් අරගෙන මහණෙනි එහෙම හිතා ඒ සැකේ සාධාරණයි. ඒ වුණත් මේ වගේ සාමාන්‍ය අයෙකුට නෙවෙයි සංසාරේ මම පෙරුම්දම් පුරණ කාලේ පාරමිතා ධර්ම පුරණ කාලේ මමත් ඔය වගේ තත්ත්වයටපත් වෙලා තියෙන එක ආත්මික. ඔය වගේම වාර 7ක් මම උපැවිදි වෙලා මම නිහිරදට ගිහිල්ලා තියෙනවා. පන්සල අත්තර දාලා ගෙදර ගිහිල්ලා තියෙනවා. වාර 7ක් මේ වගේ. මේ විදිහට බුදුහාඳුරන්ට පාරමිතා ධර්ම පුරණ කාලේ උන්වහන්සේ මුණ පාන ලද සිද්ධියක් වික්ෂුන් හන්තලත් එක්කලා කිව්ව වගේ අතීතයේ මෙහෙම එකක් වුණා කියලා. ඒ සරේ භික්ෂුන් වහන්සේලා කිව්වා මොකද්ද බුදුහාඳුනේ ඒ කොහොමද ඒ වුනේ කියලා ඔන්න දැන් ඒ සිද්ධිය ගැන භික්ෂුන් වහන්සේලාට සැකයක් ඇතුණා මොකද්ද ඒ කතාව මොකද්ද ඒ සිද්ධිය කියලා බුදුහාඳුරු පැහැදිලි කරනවා මහණෙනි ඉස්සර දඹදිව මේ රජවරු හැඳින්වීමේ බ්‍රහ්මදත්ත කියලානේ දැන් බ්‍රහ්මදත්ත කියන මේ රජ කෙනෙක් රාජ්‍ය කරන කාලෙක කුද්දාලක කියන නමින් මම උත්පත්ති ලැබල හිටියේ කුද්දාලක කියන නමින් එතකොට මේ බ්‍රහ්මදත්ත කියන රජවරු හැම දෙනාම ඒ රජ පිළපතේ හැම කෙනාම හඳුන්වන්නේ එකම නමින් බ්‍රහ්මදත්ත කියන නාමයෙන් අද උනත් ඉතිපතනෙට ගිහම දැක් ගන්න පුළුවන් ඒ බ්‍රහ්මදත්ත පිළපතේ ඒ අයෙක් අදත් ඉන්නව අදත් ජීවිතුන් අතර ඉන්නව ඒ බ්‍රහ්මදත්ත පිළපතේ අයෙක් එතකොට මෙන්න මේ වගේ බ්‍රහ්මදත්ත කියන නාමයෙන් රජකම් කරපු මේ රජෙක් ඉන්න කාලෙක කුද්දාලක කියන නමින් උපත ලැබලා කටයුතු කරමින් හිටියා එදා ඒ වෙනකොට මේ පුද්ගලයා මේ කුද්දාල කියන මානවකයා ගොවිතැන් කරමින් ඉතා සාමාන්‍ය දිලඳු ජීවිතයක් ගත කළේ ඒ ගොවිතැන් කරලා කීයක් දහානි ටිකක් සොයාගත්තා ඒ දහානි ටිකක් සොයාගෙන මේකෙන් තමයි මේ පවුල නඩත්තු වුනේ යපුනේ ඔය දහානි වගා කිරීමෙන් ගොවිතැන් කරනවත් එක්කලම මෙයාගේ තිබුණ පිළිවෙතක් මොකද්ද කිසිලාම බිජුවට ටිකක් කරන් තියෙනවා යානා ඉදිරියේදී කුඹුරේ සීසෑම සඳහා ඒ වරා කියන මේ ධාන්‍ය වර්ගයක් ඒ ධාන්‍ය වර්ගය තමයි මේ ගොවියා වගා කළේ තමන්ගේ ගොවි බිමේ මේ විදිහට වගා කරපු මේ වරා වලින් කොටසක් අරන් තියලා අනිත් ටික තමයි කෑමට ගන්නෙ. ඕක තමයි දිගටම කරගෙන ආපු පිළිවෙත. මේ විදිහට උන දවස් මේ ගොවිතැන් කරමින් ඉන්න අතරතුරේදී මේ පුද්ගලයා කල්පනා කළා මේ ආකාරයෙන් හැමදාම කුඹුරු කොටනවා ඊළාට අස්වනු ගෙට ගන්නවා ඌක තියාගෙන කකා ඉන්නවා ඊළාට අටකොටු හිස් වෙනවා නැවතත් වගා කරනවා ආයෙත් අටකොටු පුරව ගන්නවා ආයෙත් කකා ඉන්නවා හිස් වෙනවා මේකයි පිළිවෙත මොකද්ද මේකේ තේරුම මේ වැඩේ ඉවරයක් තියනවාද කවද්ද මේක ඉවර වෙන්නේ කොතනින්ද මේක කෙලවරක් වෙන්නේ මේක කෙලවරක් නැති වැඩක් නේ මේ විදිහට මොකටද මේ කටයුතු කළා මේක වැඩක් නෑ මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ කියලා මේ පුද්ගලයා මොකද කළේ ඒ ඔක්කොම අයින් කළා මේ අර ධාන්‍ය අයින් කරපු වරා තිබුණා ස්වල්පයක් ඒ ධාන්‍ය ස්වල්පයක් මේකක් තිබුණා මෙයාට තිබුණ ලොකුම සම්පත තමයි උදැල්ලක් තිබුණා හොඳ මේ උදැල්ලයි අර ධාන්‍ය ටිකයි මෙයා හැංගුවා අංගලිවරලා එක තැනක එයා ගියා ආරාම ආරාමිකට තාපසාරාමයකට ගිහිල්ලා තවුස් පැවිද්දෙන් පැවිදි වුණා මෙහෙම පැවිදි වෙලා වුණ කාලයක් හිටියා ඉන්නකොට උන් කාලයක් ගත වුණා ගත වෙනකොට උන් දැන් මහා තද වර්ෂාවක් ඇවිල්ලා හොඳටම වැහැලා ඒ වැස්ස නතර වුණා. දින ගණනක් වැස්ස වහලා නතර වුණා. නතර වෙලා ටික දවසක් යනකොට පොළොව පෙඟිලා හොඳට දැන් තනකොළ හැදීගෙන මේ විදිහට හොඳට සරුසාර තත්ත්වයක් පොළොවේ දකින්න ලැබුණා. ඒකලම මේ දවසට මතක් වුණා දැන් නම් ඔන්න හොඳම කාලේ තමයි වගාවක් කරනවා නම්. වගාවක් කරන නම් හොඳම කාලේ. මෙයා කල්පනා කළා මේ තවුද්දම් පුරන්ට වඩා හොඳයි හොඳ ඇස්සෙන්ක් ගන්න පුළුවන් මේ වෙලාවේ වගා කළොත්. ඒ සැරේ ඔන්න මේ තවුස මොකද කළේ අර තාපසාරාමෙන් බැහැරව ගියා. ඒ තවුස් පැවිද්දින් පැවිද්දිච්ච මේ පුද්ගලයා උපැවිදි වුණා. නැවතත් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අර සංගවල තිබිච්ච අර වරා ඒ දහාන්නේ ටික සොයාගත්තා. උදුළු කෙටියක් ගත්තා. වගා බිමක් ගොවි බිමක් ඇදුවා ගොවිතැන් කළා. අස්සනු වගාක් වපුරලත් හොඳ ගොවි බිමක් සකස් කරගත්තා. ඔන්න දැන් ඒ ගොවි බිම ගොවිතැන් කරලා සරුසාර තත්ත්වයටපත් වුණා. අස්සනු කපාපාගල ඉවර වුණා. නැවතත් ටිකක් අර දහාන් ටික කරන් තියාගත්තා. ඊළඟට වගා කරන්න කියලා අනිත් ටික මේ විදිහට එකකා ඉන්නවා. එහෙම ඉන්නකොට මෙයාට කල්පනා වුණා වැඩක් නෑ මේ විදිහට කටයුතු කළා. යන්න ඕන පැවිදි වෙන්න. වන භාවනාවක් කරන මේ සසර ගමන කෙටි කරගන්න ඕන කියලා මේ ආකාරයෙන් මේ පුද්ගලයා නැවතත් කල්පනා කළා අර තාපසාරාමයට යන්න පැවිදි වෙන්න. දෙවෙනි සැරේත් ওই විදිහට ගියා පැවිදි වුණා. මේ විදිහට මේ පුද්ගලයාත් වාර 7ක් වර 7ක් සිවුරු ඇරියා තාපසාරාමෙන් ගෙදරට ගියා. ඊළඟට ගෙදර අත්හැර දාලා තාපසාරාමයට ගියා. මේ ආකාරයෙන් වාර හතක් පැවිදි වුණා, වාර හතක් පැවිදි වුණා. හැබැයි හත්වෙනි වතාවේ ගෙදර ඇවිල්ලා ඉන්න සිවුරු හැරලා ගෙදර ඇවිල්ලා ඉන්න අතරතුරේදී මේ පුද්ගලයා කල්පනා කළා මම මේ දැන් කාලයක් වරින් වර පැවිද්දම් පිළුවා. ඊළඟට සැරෙන් සැරේ ගෙදර ආවා. වගා කළා. මේ වගා කරන්න මම මට හරි ආසාවක් ඇතුනේ මේ මේ අස්වනු ටික නිසා. ඒ වගේම මේ උදැල්ල නිසා. දැන් බැලුවම උදැල්ලත් ගෙවිලා ගිහිල්ලා දෙපැත්ත උල් හැදිලා මැද ගෙවිලා ගිහිල්ලා ඒකත් නිකන් කොකැත්ත මේක මැදින් ගෙවිලා ගිහිල්ලා දෙපැත්ත උල් වෙලා. ඒ தත්තටපත් වෙලා. ඊළඟට ඒ උනට මේ ක්‍රියාවලිය අවසානිකුත් නැහැ. මේක මේ විදිහට හැමදාම මැරෙනකම්ම මේ වැඩේ කර කර ඉන්නවා. එතකොට මොකද්ද මගේ අනාගතේ? මොකද්ද මගේ සසර පැවැත්ම? මේ විදිහට මෙයා ධර්මානුකූලව පොඩ්ඩක් කල්පනා කරලා අදහස් කළා මම මේ පැවිදි වෙච්ච සෑම වතාවකම නැවතත් gedara මෙන්න මේ උදළු කෙටියත් මේ දහානි ටිකක් නිසා. ඒ නිසා මම මේක මීට පස්සේදී මට නොපෙනෙන විදිහට මට අතට අහු නොවන ආකාරයෙන් මම මේක නැත්තටම නැති කරලා දාන්න ඕන විනාශ කරලා දාන්න ඕන කියලා කල්පනා කරලා මේ පුද්ගලයා ගියා ළඟ තිබුණ විශාල ගඟක්. මේ ගඟ ළඟට ගිහිල්ලා අර උදුළු කෙටියක් අරගෙන ඒ වගේම රසණු ටිකක් අරගෙන උදුළු කෙටියේ බැඳලා ඔළුව වටේ තුන් සැරයක් හොඳට කරකවලා වේගෙන් විසිකලා ඇස් දෙක පියාගෙන ගඟට. ගඟේ වැටෙන තැනවත් නොපෙනෙන්න නොපෙනෙන්න මෙයා ඇස් දෙකක් පියාගත්තා. ඔන්න දැන් විසිකලා ගඟට ගඟට වැටුණා. ගඟට වැටුණාට පස්සේ දියා කල්පනා කළා එයා අතට හරි සතුටුයි. බොහොම සතුටුයි. මම දිනුවා මම දිනුවා කියලා මෙයා සද්ද කරලා කෑ ගන්න පටන් ගත්තා. මම දිනුවා මම දිනුවා කියලා. මේම කියනකොට බලන්න මේ අස්සෙදි තවත් මේ එකලම අර රටේ රජතුමා වෙනත් රාජ්‍යයක කියලා යුද්ධ කළා යුද්ධෙන් දිනලා ඇවිල්ලා මේ ගඟ අසල ඉන්නවා ගඟ අසබඩ ඉන්නවා කඳ උරක් බැඳගෙන මේ රජතුමාට ඇහුණා මේ පුද්ගලයාගේ මේ කතාව. එහෙල ඉවරලා ගෙන්න ගත්ත ළඟට. මොකද්ද මේ කතාවේ තේරුම? රජතුමා කැමති නෑ වෙනත් කෙනෙක් දිනනවට. Taman පරදිනවට වෙන කෙනෙක් දිනනවට රජවරු කැමති නෑ. මේ පුද්ගලයාගෙන් ඇහුවා මොකද්ද මේ මම දිනුවා මම දිනුවා කියලා කියන්නේ? මමයි යුද්ධ දිනලා ආවේ. තමුන්නාන්සේ කොහොමද මේ යුද්ධයත් මම දිනුවා මම දිනුවා කියලා කියන්නේ මොකක්ද ඒ කතාවේ තේරුම මෙහෙම ඇහුවට පස්සේදී මේ පුද්ගලයා කියනවා දෙවියන් වහන්සේ ඔබතුමා යුද්ධකින් දිනුව බව ඇත්ත වෙන්න පුළුවන් ඇත්ත ඒ වුණත් මම ඒ වගේ යුද්ධකින් නෙමෙයි මම දිනේ. මම කෙලෙස් යුද්ධකින් කෙලෙස් එක්කල සටන් කළ ඒ යුද්ධකින් මම දිනපු අවස්ථාවක් මේ. කියලා එයා විච්ච එයාගේ අතීත සිදුවීම කිව්වා. අතීත සිදුවීම් ඔක්කොම කිව්වා. අර උදුළු කෙටිය ගඟට විසික් කරපු මේ දක්වා විස්තර කිව්වා. එහෙම කියලා රජතුමනි ඔබතුමා දැන් මේ වෙලාවේ සතුරන් තෙරද්දුව බව ඇත්ත වෙන්න පුළුවන්. ඒ වුණත් ඔය සතුරන් බලවත් වුණාට පස්සේදී නැවතත් එන්න පුළුවන් ඔබතුමාට විරුද්ධව අවියායුධ අතට අරගෙන පෙරලි කෝලාල කරන්න පුළුවන් යුද්ධ කරන්න පුළුවන් ඔය සතුරන් ජය කරගත්ත පුද්ගලයෙකුට සැනසille ඉන්න ලැබෙන්නේ ඒ වගේම සතුරන් යුද්ධකින් ජයගත්තොත් සතුරු ඇති වෙනවා ඒ වගේම පරාජිත තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා දුක් වෙනවා කම්පා වෙනවා ඒ පුද්ගලයා නිකන් ඉන්නේ නැවතත් වෙන ඔබ වහන්සේට විරුද්ධව මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා ඒක නිසා ඒ යුද්ධය නෙමෙයි සැබෑ යුද්ධය කෙලෙස් යුද්ධය කෙලෙස් සමග සටන් කරලා කෙලෙස් පරාජය කිරීමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා මේ පඬිවරය මේ තවුස පැහැදිලි කරා. ඊට පස්සේදී මේ රජතුමා කල්පනා කළා ඇත්ත තමයි බලාගෙන ගියපුවම මේ පුද්ගලයා කියන මේ තවුස කියන කතාවේ තේරුමක් තියෙනවා තමයි. ඒක නිසා මමත් අදින් පස්සේ මට වැඩක් නැහැ. මම දිනාගත්ත රාජ්‍යය මට වැඩක් නැහැ. මගේ රාජ්‍යයත් මට වැඩක් නැහැ. මමත් මේ විදිහට මේ රජකම් කර කර හිටියත් කිසි සැනසෙල්ලක් නැහැ, නිදහසක් නැහැ, විවේකයක් නැහැ. සතුටක් ඇත්තේ නැහැ. ඒක නිසා ඊට වඩා හොඳයි මේ සියල්ලන්ගෙන් නිදහස් වෙලා අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් මේ කෙලෙස් සතුරන් ජය ගැනීම සඳහා කටයුතු කිරීම හොඳයි කියන ආකල්පෙන් යුක්ත වන්තිමට මේ කුද්දා මේ පුද්ගල මේ රජතුමා අර තවුසා යන මග යමින් තවුසා අනුගමනය කරපු ජීවිත ප්‍රතිපදාව තවුස් පැවිද්දෙන් පැවිදි බව ලැබුවා මේ රජතුමා. පිරිවරත් ඒ කලම් පැවිදි බව ලැබුවා. මෙන්න මේ විදිහට බලන්න මේ බර්ණස් රජතුමා පැවිදි වුණා කියලා ආරංචි වුණාට පස්සේදී ඒ අසල්වාසී තවත් රජෙක් කල්පනා කළා ඔන්න රටක් අල්ලගන්න රාජ්‍යයක් අල්ලගන්න බලවත් පරිශ්‍රමයක් දරන්න ඕන. විශාල වශයෙන් යුද්ධ කරන්න ඕන. ඒ වුණත් දැන් එහෙම යුද්ධයක් කරන්න මට අවශ්‍ය කරන්නේ නැහැ. ඒ රජතුමා පැවිදි වෙලා අරාජක තත්ත්වයක් රටේ දින නිසා මම මම යන්න ඕනේ ඒ රාජ්‍ය අල්ලගන්න කියලා ආවා. ඒ එනකොට මේ කුද්දාල කියන මේ පඬිවරයා දැන් තවුස් පැවිද්දෙන් පැවිදිලා ඉන්න තවුස් පැවිද්දෙක් හැටියට ඉන්නවා මේ තව පැවිද්ද ළඟට ආපු රජතුමා ඒ අර මේ පඬිවරයෙක් එක්කලා සාකච්ඡා කළා මේ තවුසානන් එක්කලා සාකච්ඡා කළා සාකච්ඡා කරපුවම ඒ තවුසා කියපු කරුණු දිහා අහගෙන ඉතු මේ රජතුමාට කල්පනා වුණා වැඩක් නෑ තමයි මේ රජකම් කිරීමෙන් මේ දේපල ධන දාහනේ රැස් කරගෙන අපි මේ කරන ජීවිතයෙන් කිසිම සැනසුමක් ලැබෙන්නේ නැහැ කවදාකවත් සැනසුමක් ලබන්න පුළුවන් මාර්ගික නෙවෙයි අපි මේ යන්නේ බැලුවම මේ වයින් තොර වෙලා මමත් මේ විදියට මේ බරණැස්තුරු රජතුමා වගේ මමත් ඒ ජීවිතය ගත කරන්න ඕන කියලා කල්පනා කළා මේ රජතුමත් බලන්න රාජ්‍යයක් අල්ලගන්න පහසුවෙන් අල්ලගන්න පුළුවන්කම තිබියදී ඒ වගේම තමන්ට රජකම තිබියදී ওই රජකම අත්හැර දාලා අල්ලගන්න අපරාජයක් අත්හැර දාලා ඔය මොකුත් මට වැඩක් නැහැ. මමත් මේ විදිහට තවුස් පැවිද්දෙන් පැවිදි වෙනවා කියලා ඒ රජතුමත් සේනාව එක්කලා පැවිදුණා. මෙන්න මේ ආකාරයෙන් රජවරු හත් දෙනෙක් පැවිදිච්ච සිදුවීමක් පිළිබඳව අපේ බණ පොතේ විස්තර වෙනවා. ඒකට බලන්න ඔය සිද්ධිය පැහැදිලි කරා එදා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. ඔය විදිහට මේ කුද්දාලක නමින් ඒ පඬිවරේ ඊළඟට තවුසෙබ් බවට පත් වුණේ එදා මේ අද බුදු වෙලා ඉන්න මම තමයි කියලා බුදුහාඳුරු අතීත සිදුවීම පැහැදිලි කළා. ඒ තුලින් වික්ෂුන් වහන්සේලාට විස්තර කරනවා මහණෙනි මම පාරමිතා ධර්ම පුරපු මගේ ප්‍රඥාව දිනු තත්ත්වයටපත් වෙලා තිබිච්ච යුගයකත් එක් ආත්ම භාවයකත් ওই විදිහට මමත් ඔය මේ මේ හාඳුරු වගේ වාර කීපයක් මේ මහානකම අත්හැර දාලා ඇඟිලිකට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේ වගේ අය කොයි විදියට උපවැදි වෙනවා කියන එක ඊතරම් පුදුමයට කරුණක් නෙමෙයි කියලා බුදුහාඳුරු කාර භික්ෂුන් වහන්සේලාගේ සැකය නැති කිරීම සඳහා කරුණු විස්තර කළා. ඊළඟට පින්වත්නි අපි මේ පුංචි සිදුවීම් මාත්‍රෙන් අපි අපේ අවධානයට ලක් විය යුතු කරුණු කීපයක් තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් කියලා මම අදහස් කරනවා. මේ කතාන්තර දෙක තුලින් අපට හමු වෙන විශේෂ සිද්ධියක් තමයි පළවෙනි කතාවෙන් මේ මහාඳුරන් වහන්සේ හත්වරක් හත්වතාවක්ම උපැවිදි වීම පිළිබඳව කියනවා අනිත් කතාවෙනුත් අර තවුස් පැවිද්දෙන් පැවිදිලා ඉඳපු ඒ තවුසා උපැවිදි වීමක් පිළිබඳව කියනවා. එතකොට මේ සෙවුරු හැර යාම භික්ෂුවක් බවට පත්වෙච්ච පුද්ගලයන් පිළිබඳව කල්පනා කරපම ඒ නැවතත් ගිහි ගෙදරට යෑම මේ උපැවිදි වීම කියලා කියනවා. එතකොට බලන්නකෝ අද එක අතින් කල්පනා කරලා බලපුවම මේ වර්තමාන යුගයේ අපේ සංඝ සමාජයේ විශේෂයෙන්ම මේ තරුණ භික්ෂුන් වහන්සේලාට නැගෙන ලොකු චෝදනාවක් මේ උපැවිදි වීම පිළිබඳව භික්ෂුන් වහන්සේලා පිළිබඳව තරුණ භික්ෂුන් වහන්සේලා පිළිබඳව වපර ඇහින් බලන තරමට අපේ බෞද්ධ ජනතාව පෙළඹිලා තියෙනවා. ඒකට හේතු හේතුද පේන්නේ මේ භික්ෂුන් වහන්සේලා අතර විශේෂයෙන්ම අද ශීඝ්‍ර වශයෙන් මේ සංඝ සමාජයේ තරුණ භික්ෂුන් වහන්සේලා උපවිදි වීමක් පිළිබඳව අහන්න දකින්න ලැබෙනවා. ඉතින් එක පැත්තෙන් කල්පනා කරලා බලපුවම අද විතරක් නෙවෙයි බුද්ධ කාලෙත් ඔය වගේ අවස්ථා සිද්ධ වෙච්ච බව මේ තුලින් අපට පේනවා. බුදුහාඳුරන්ම දේශනා කරපු අග්ගිකන්දෝපම සූත්‍ර දේශනාව අහගෙන ඉඳපු වික්ෂුන් වහන්සේලා අතරින් 500 නමක් සූර්යවැරගි බව, උපවිදිච්ච බව ඒ සූත්‍රයේම කියවෙනවා. බලන්න එතකොට 500 නමක් ඒ අවස්ථාවේදී උපවිදිලා තිනවා. එහෙමනම් පින්වත්නි අපට තවත් එක පැත්තක් හිතන්න තියෙනවා මේ උපවිදි වීම එතකොට අද විතරක් නෙවෙයි එදත් සිද්ධ වෙලා තියෙනවා. එදත් සිද්ධ වෙච්ච කාරණයක්. එහෙම නමුත් ඒකලම අපි වික්ෂුන් වහන්සේලා වශයෙන් විශේෂයෙන් කල්පනා කළ යුතු වෙනවා. ගිහි ජීවිතයෙන් අත්හැර දාලා ගිහි ජීවිතය අත්හැර දාලා සසුන්ගත වුණේ සසර දුක් කෙලවර කිරීමේ අපේක්ෂාවෙන් යුක්තව. එතකොට එහෙම සසුන්ගත වෙච්ච වික්ෂුන් වහන්සේලා වශයෙන් අපි කල්පනා කරනවා මේ පැවිදි ජීවිතේ හරීම එක පැත්තකින් හරීම කරදරයි. හරීම පීඩාකාරී කිසිම නිදහසක් නැහැ කිසිම සතුටක් නැහැ කිසිම සැපයක් කියලා නැහැ විනෝදයක් කියලා නැහැ මේ විදිහට සමහරව හිතන්න පුළුවන් ඒ වගේම වෙන තමට නිදහසේ ස්වාධීනව ක්‍රියා කරන්න ඉඩක් නැහැ මේ විදිහට නොඑක් නෙක් ආකාරයේ හේතු සාධක දක්වන්න පුළුවන් එහෙම දක්වමින් කල්පනා කරනවා මීට වඩා හොඳයි ගෙදර ගියා නම් මීට වඩා හොඳයි ගිහි ජීවිතයක් ගත කරන්න පෙරමෙව නම් හොඳයි කියලා කල්පනා කරනවා එහෙම මට පුංචි ජනප්‍රවාදී තියෙන පුංචි සිදුවීමක් පුංචි කතාන්තරයක් මතක් වුණා. ගෙදරක ගෙවල් වල තියෙනවනේ ඉස්සර නම් තිබුණා ගෙවල් වල කුස්සියේ අනිවාර්ය අංගයක් තමයි වංගෙඩිය. මෙන්න මේ වංගෙඩියත් ඒ වගේම ගෙදර තිබිච්ච තවත් උපකරණයක් ඒ ගෙදර මේ බෙරේ. වංගෙඩියයි බෙරගෙඩියයි. මේ වංගෙඩියයි බෙරගෙඩියයි දෙන්න දවසක් සාකච්ඡාවක්. වංගෙඩිය කියනවා මට නම් මේ ජීවිතේ දැන් ඉපා වෙලා තියෙන්නේ. මම හැමදාම කුස්සියේ මිරිස් කොටනවා ඒ වගේම වී කොටනවා, හාල් කොටනවා, අබ තුන පහ ಜಾති කොටනවා හැමදාම මේක ඉවරයක් නෑ. මේ ගේ ඇතුළට වෙලා මේ කුත්තිරලා ඔය කොට කොට ඉන්න එක තමයි මගේ වැඩේ. මට නෑ කිසිම එළියක් නෑ, ආලෝකයක් නෑ, දියුණුවක් නෑ, ප්‍රගතියක් නෑ, වැඩක් නෑ මේ ජීවිතේ කුස්සියට සීමා වෙච්ච ජීවිතයක්. මේ මෙයා එහෙම කියනවා වංගෙඩිය. ඊළඟට බෙරේ කියනවා, බෙරගෙඩිය කියනවා මටත් ඉපා වෙලා තියෙන මේ ජීවිතේ මමත් මේ රෙදි කෑල්ලක්කින් ඔතාගෙන එක එක තැන් වලට අරගෙන යනවා. මේ එක එක තැන් වලට උත්සව වලට අරගෙන යනවා දාන පින්කම් වලට අරගෙන යනවා පාංශු කුල තැන් වලට අරගෙන යනවා තොවිල් ගෙදර වල අරගෙන යනවා බණ ගෙවල් වලට අරගෙන යනවා උත්සව පොළ වලට අරගෙන යනවා එක එක තැන් වලට අරගෙන යනවා ගිහිල්ලා ගහලා ගහලා දෙපැත්තටම ගහලා ගෙනල්ලා බැඳලා ආයෙත් මෙතනට එක් කරන් එනවා මේ විදිහට තැන් තැන් වලට අරගෙන යනවා දෙපැත්තටම තඩි බාලත් ගහලා ගහලා ආයෙත් අරගෙන මෙහාට ගේනවා උත්ාගෙන රෙදි කැල්ලෙන් උතාගෙන ආයෙත් එනවා මෙයා කිනු මට නම් මේ ජීවිතේ ඉපා වෙලා මට එක තැනක ඉන්න හැටියක් නැහැ නිදහසේ ඉන්න හැටියක් නැහැ විවේකයක් නැහැ සතුටක් නැහැ මේක මොන ජීවිතයක්ද මේක මොන කරදරයක්ද කියලා මේ බෙරේ කියන ওই විදියට මොන බලන්න එතකොට දෙන්නම බැලුවම වංගෙඩිය කියනවා ගෙට ගෙට වෙලා ඉන්නවා මට කිසිම නැහැ ඒකාකාරී ජීවිතයක් හැමදාම මේ කුස්සිය ඇතුලේ එහෙම එයා එයා අපනාපෙන් කතා කරනවා බෙරේ කියව හැමදාම තැන් තැන් වලට යන්නේ නෝ කිසි නිදහසක් නැහැ උත්සවයයි පින්කමයි තොවිලේ වනයි මේ හැම තැන් වලට මට යන්නලා සිද්ධ වෙලා තියෙනවා කියලා එයාට ඒ ගමන් කිරීම පිළිබඳව තැන් තැන් වලට යන්න වෙච්ච කරදරයක් එයාට බලාගෙන ගියපම කවුරුවක්වත් නැහැ නේ සතුටින් සනසිල්ලේ ජීවත් වෙන කෙනෙක් ඇත්තේ නැහැ අපේ හාඳුරුත් කල්පනා කරනවා බැලුවම මේ ජීවිතේ මහා කරදරයි කටුකයි මහා පීඩාවක් ඊට වඩා හොඳයි ගෙදර ගියා නම් කියලා. හැබැයි ගෙවල් වලින් නැත් කියන්නේ ඊට වඩා වෙනස් විදිය කතාවක්. ඒක නිසා අපි වික්ෂුන් වහන්සේලා වශයෙන් තරුණාඳුරු වශයෙන් අපි තව පොඩ්ඩක් කල්පනාකාරී වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකලම විශේෂයෙන් සදැහැති බෞද්ධ ජනතාව වෙනුවෙනුත් මේලාදී කරුණක් මතක් කර දී යුතු වෙනවා. අපේ මේ සමහර තරුණ හාමුදුරන් වහන්සේලාම තමයි විශේෂයෙන් මේ චෝදනාව ලැබින් නැගින්නේ තරුණ භික්ෂුන් වහන්සේලාට ඒ විතරක් නෙවෙයි උගත් භික්ෂුන් වහන්සේලා තමයි සසුනෙන් ගොඩක් දුරට මේ උපවිදි වෙලා යන්නේ. උගත් අය, තරුණ අය, දක්ෂ අය. එතකොට මේ විදියට උපවිදි වීම නිසා ගිහි ජනතාව මොකද කරන්නේ? හරියට දොස් කියනවා. ඒ මේ පන්සලේ හාඳුරු කෙනෙක් එහෙම උපවිදිලා ගියට පස්සේ චෝදනා කරනවා පන්සලේ ඉන්න හාඳුරන්ටත් එක්කලා හමු වෙන්න හමු වෙන්න හැම කෙනාටම දොස් කියන එකයි අපේ ඇතැම් බෞද්ධයන්ගේ පිළිවෙත. ඒ වගේම උපයදුනට පස්සේ එයා හඳුන්වන්නේ තාමත්ම පහත් විදියට එයා පිළිබඳව දකින්නේ බොහොම පහත් විදියට. ඒ වුණත් පින්වත්නි බලන්න බුරුමය, ඒ වගේම සීමේ වගේ රටක් ගත්තොත් තේරවාදී බුදු සමය තියෙන මේ රටවල් වල උපැවිදි වීම ජීවිතයේ අනිවාර්ය අංගයක්. උපැවිදි වීම හැම කෙනෙක්ම උපැවිදි වෙන්න ඕන. හැම කෙනෙක්ම පැවිදි වෙන්න ඕන. හැම පිරිමියෙක්ම පැවිදි වෙන්න ඕන. මාසයක් දෙකක් හෝ පැවිදිලා පැවිදි ජීවිතයක් ගත කරනවා. එහෙම පැවිදි ජීවිතයක් ගත කළා උපැවිදි වුණොත් තමයි ඒ අයට තමයි රජයේ රැකියාවක් හෝ ලබා ගන්න සුදුසුකමක් වෙන්නේ. මූලික සුදුසුකම මේකයි. පැවිදි වෙලා උපැවිදි වුණේ නැත්නම් ඒ පුද්ගලයාට විවාහයක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම රජෙක් රාජකුමාරයෙක් වුණත් රජකම පවා අහිමි වෙනවා එයා පැවිදි වෙලා ඉඳලා නැත්නම්. බලන්න එතකොට වෙන බෞද්ධ රටවල උපැවිදි වීම ඉතා වැදගත් කොට සැලකනවා. ඒ උනට අපේ බෞද්ධ රටේ පැවිදුනොත් ඒක බොහොම අවඥාසහගත විදියට දකින සමහර අය පිළිමිලා ඉන්නවා. ඒ වුණත් ඒ පින්වත්නි කල්පනා කරන්න ඕන මේ විදියට උපැවිදි වීම පිළිබඳව ඇයි එහෙම කරන්නේ කියන එක බුද්ධිමත්ව අපි පොඩ්ඩක් කල්පනා කළත් විශේෂයෙන් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව පිළියම් යෙදිය යුතුම යුගයක් උදා වෙමින් පවතින බව පේනවා. ප්‍රශ්නයක් වුණාම අපි බැලිය යුතු ආකාර දෙකක් පිළිබඳව අපේ බණ පොතේ උගන්වනවා. එකක් තමයි සුනඛාව ලෝකණය. අනිත් එක තමයි සීහාව ලෝකණය. සුනඛාව ලෝකණය කියලා කියන්නේ සුනක කියලා කියන්නේ බල්ලා කියන සතා මේ බල්ලා බලන පිළිවෙත. මේ සුනකයා බලන පිළිවෙත සුනඛාව ලෝකණය. ඒ කියන්නේ දැන් බල්ලෙකුට ගලකින් ගැහුවොත් එම්නම් දණ්ඩකින් මුගරකින් ගැහුවොත් බල්ලා මොකද කරන්නේ? දුවල ගිහිල්ලා අරක හපාගෙන හපල කනවා. අරක කප ඒ කේන්තියෙන් හිතේ කේන්තියෙන් ඒ ගල හෝ වේවා පොල්ලෙල්ලකින් ගහුවොත් පොල්ලෙල්ල එහෙම නැත්නම් ලීයකින් ගහුවොත් ඒ ලීයක් හපනවා බල්ලගේ පිළිවෙත් එක එකෙන් තියන අරක හපනවා හපලා හපලා දානවා ඒක තමයි බල්ලගේ සුනකයාගේ පිළිවෙත බලු පිළිවෙත සීහාව ලෝකණේ අනිත් පිළිවෙත සීහාව ලෝකණේ කියලා කියන්නේ සිංහයාගේ පිළිවෙත සිංහයාගේ පිළිවෙත සිංහයාට මුකින් හෝ ගැහුවොත් ලීයකින් ගලකින් හෝ ගැහුවොත් සිංහයා මොකද කරන්නේ ගල හපා කන එක නෙමෙයි ඒ ලීය හපා කන එක නෙමෙයි කවුද මේ ගලෙන් මට ගැහුවේ? කවුද මේ ලීයෙන් මට ගැහුවේ කියලා සිංහයා බලනවා හොඳට ගහපු පුද්ගලයා. ගහපු පුද්ගලයා හොයාගෙන බලාගෙන ගිහිල්ලා අන්න ඒ පුද්ගලයා විනාශ කළා දානවා. තවත් ඒ පුද්ගලයාට මේ වගේ කරදර කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒ පුද්ගලයා විනාශ කළා දානවා. හේතුව හොයාගෙන හේතුවට විසඳුම් සොයනවා. අන්න ඒකයි සිංහයාගේ පිළිවෙත. එතකොට පින්වත්නි අපි වුණත් අපේ ජීවිතේ නොඑක අවස්ථාවලදී නොඑක විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න ආපුවම අපිත් කල්පනා කරන්න ඕනේ, තීරණ ගන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ මෙන්න මේ පිළිවෙත් දෙකෙන් ඒ සුනඛාවලෝකන පිළිවෙත නෙමෙයි සීහාවලෝකන පිළිවෙත. සීහාවලෝකන පිළිවෙත. ඒ පිළිවෙත අනුව ක්‍රියා කරනවා නම් හැමදාටම උසස් තත්ත්වයක්, වැදගත් තත්ත්වයක්, හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඒක නිසා මේ වික්ෂුන් වහන්සේලා අපේ තරුණ ආන්දරු උපැවිදි වීම පිළිබඳවත් චෝදනා කරන දොස් කියන පිළිවෙතක් දකින්න ලැබෙන අය පිළිබඳව කල්පනා කරන්න ඇයි එහෙම කරන්නේ කියලා. අද එකතකින් අපි මේ බුදු සසුන පිළිබඳව නොඑක් විදිහ අරුබුදකාරී තත්වයන්ට පත්වෙච්ච යුගයක් වර්තමාන යුගය. මේ යුගයේ තවත් බැරෑරුම් ප්‍රශ්නයක් මේක අපි තරම් කල්පනා කළේ නැතුවට ලොකු බැරෑරුම් ප්‍රශ්නයක්. මේ උගත් තරුණ වික්ෂුන් වහන්සේලා අපෙන් අයිමි වීම. එතනදී විශේෂයෙන් වික්ෂුන් වහන්සේලා වශයෙන් ඒ භික්ෂුවට ගත කරන්න තියෙන ජීවිතයේ භික්ෂු ජීවිතයේ කතින් කටුක බව ඇත්ත. ඒ වගේම ගමනක් බිමනක් යන්න ගියාම උනත් භික්ෂුවක් හැටියට ගමනක් බිමනක් යන්න ගියාම මහා මග පුදුම විදිහේ රස්තියදුවක් ඒ වාහන නැතුව හරි අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා. වාහන තියෙන අයට පමණක් කරදරයක් නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් වාහන තියෙන්නේ ඉතා සුළු පිරිසකට පමණ අනිත් අය හරි අපහසුතාවයකට පත් වෙනවා. පොඩි හාඳුරු ඉගෙන ගන්න යන පොඩි හාඳුරු, බස්වල ගමන් බිමන් යන ලොකු හාඳුරු හැමදෙනාම පුදුම විදිහේ කරදරකාරී තත්ත්වයක් අද වාහනේ කියන්නේ ගියපම. අපේ සදෙහිදී බෞද්ධයෝ සමහර අය ඉන්නවා භික්ෂුන් වහන්සේලා දැක්කම සීට් එකෙන් පොඩ්ඩක් නැගිටලා ගෞරව කරගෙන යනවා. ඒ වුණාට මේ භික්ෂුන් වහන්සේ මේ මගරස්ති අදු ගන්න හාඳුරු කෙනෙක් දමාගෙන තමන්ගේ වාහනේ ඒ ඉස්සරහට ඒ පන්සලට හෝ ළඟට එක් කරගෙන යන්න තරමට කාරුණික වීමක් නැහැ අපේ ඇතෙන් බෞද්ධයෝ. බලන්න පින්වත්නි කල්පනා කරනවා නම් දානෙට පාසකූලට ඒ අවශ්‍යත සෙත් පිළිතට බණට හැම එකටම වඩම්මගෙන යන මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නේද මෙතන ඉන්නේ කියලා කල්පනා කරලා ඒ හාඳුරන්ට පිට වෙන්න පිනක් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඒක. වැදගත් විශේෂ පින්කමක්. අර විදියට මහා මගින්න හාඳුරු නමක් දැක්කම එක් කරගෙන යන්න තරමට පෙළඹෙන කාරුණික බෞද්ධයෝ කීයෙන් කී දෙනෙක්ද අපේ රටේ ඉන්නේ. ඒ වුණත් ඒ අයම තමයි දොස් කියන්නේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් බස් එකේ නගිනකොට සෑකෙක් කළා මේ මොන වැඩක්ද මේ භික්ෂුන් වහන්සේලාත් මේ පන්සල් වලටලා නිකන් නැතුව එකතනටලා ඉන්නේ නැතුව මේ බස් වල යන්න එනවා කියලා චෝදනා කරනවා. බස් එකේ යන්න ගියාමත් එහෙමයි. ඒ වගේම නොඑක් මේ කටයුතු වලදී චෝදනා කිරීම තමයි බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ. ඒ වගේම මෙතනදී අපි කල්පනා කරන්න ඕන අපි ප්‍රශංසා කළ යුතු වෙනවා බෞද්ධයන් වශයෙන් භික්ෂුන් වහන්සේලාට ඔය වගේ චෝදනා කළත් හැබැයි අබෞද්ධ සහෝදර ජනතාව නම් එහෙම කරන්නේ ඒ අයගේ පූජක උතුමන්ලා අතින් මොන විදිය වරදක් වුණත් ඒවා පත්‍රවලින් හෝ sannivedana වෙනත් මාධ්‍ය වලින් හෝ ප්‍රචාරය කිරීමක් නැහැ. ඒවා ඒ පිළිබඳව රටට අනබිර ගැසීමක් නැහැ. අන්න ඒ පිළිවෙත ඉතාමත් වැදගත් පිළිවෙතක්. ශ්‍රද්ධාව තියෙනවා නම් ගෞරවය තියෙනවා නම් සසුනට ලැබියාව තියෙනවා නම් කල යුත්තේ මේ වගේ පොඩි හාදුර කෙනෙක් හෝ තරුණ හාදුර කෙනෙක් හෝ ඒ දැක්කම ඒ වගේ කිසියම් වරදක් වුණාම ඒ වරද පිළිබඳව කාරුණිකව දැනුම් දීම ලොකු හාඳුරන්ට කියලා හෝ ඒ මාර්ගෙන් ඒ වික්ෂුන් වහන්සේලා මෙසි මාර්ගයට ගැනීමට අනුබල දීමයි සදැහැති බෞද්ධයන්ගේ ඒ වගේම සසුනට ලැබි බෞද්ධයන්ගේ පිළිවෙත විය යුත්තේ. බලන්න වැරදි නොකිරන කෙනෙක් මේ ලෝකේ කවුද ඉන්නේ? කාගේ ඇතුණුත් වැරදි සිද්ධ වෙනවා. සමහර විට ඒ වගේ වික්ෂුන් වහන්සේලා ඇතුණුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වැරදි වුණත් ඒ තෙන්දී අපි බුද්ධිමත්ව තීරණ ගැනීමයි වැදගත් වෙන්නේ. මට මතක් වෙනවා මේ බයිබලයේ තියෙන පුංචි සිදුවීමක් වැදගත් සිදුවීමක්. ජේසුස් වහන්සේ දවසද්දා දුර පළාතක චාරිකාවේ යෙදෙන අතරතුරේදී එක තැනක විශාල සේනාවක් රැස්ලා ඉන්නව දැක්කා. යේසුස් වහන්සේත් එතනට පැමිණිය මොකද මේ සේනාවක් එකතු වෙලා ඉන්නේ කියලා බලන්න. බලනකොට මහ පිට්ටනිය මැද ඉන්නවා කාන්තාවක් වටේට විශාල සේනාවක් ඒක රාශි වෙලා ඉන්නවා මේ ඒක රාශි වෙලා ඉන්න අයගේ අතේ තිනවා ගල් තිනවා දඬු මුගුරු තිනවා මේකේ ලොකු සූදානමකින් ඉන්න පිරිසක් බව තේරුණා විමසලා බැලුවා මොකද මේ ඒක රාශි වෙලා ඉන්නේ කියලා බලනකොටද දැනගන්න ලැබුණා මේ කාන්තාව අනාචාරය යෙදিলা දුරාචාරය යෙදিলা ඒක නිසා ඒ කාන්තාවට දඬුවම් දෙන්නයි මේ හදන්නේ. මේ දැන් මේ ගල් ගහලා මරන්නයි හදන්නේ. මේක දැනගත්ත යේසුස් වහන්සේ මොකද කිව්වේ? හොඳයි ඉස්සෙල්ලාම මේ වගේ වරදක් මේ වගේ වරදක් නොකරපු පුද්ගලයා ඉස්සෙල්ලාම මේ කාන්තාවට ගල්ගෙඩි පහර එල්ල කරන්න. කියලා මෙන්න මේ විදිහට යේසුස් වහන්සේ ඒ අයට කරුණ පැහැදිලි කළා. ඒ අය කවුරු කවුරුත් නිස්සද්ද වුණා. විමු බලා ගන්න පටන් ගත්තා සද්ද නැතුව අතේ තිබිච්ච ගල් දඬු මුගුරු බිම දාන්න පටන් ගත්තා කවුරුවක් කාගේකත් අතේ දැන් ගල් නැහැ බැලුවම අර කාන්තාවට ගහන්න ඒ වගේ වරදක් නොකරපු කෙනෙක් ඉස්සෙල් ඉදිරිපත් වෙන කියලා කියපු වෙලාවේ බැලුවම කවුරු කවුරුත් ඊට කවුරු කවුරුත් ඊටත් වඩා වැරදි කරපු අයයි මේ දඬුවම් දෙන්න ලැහැත්ලා ඉන්නේ අනිත් අර කාන්තාවට. කවුරුවක්වත් ගහන්න කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. ඒ කාන්තාවට අවේදනය ලැබුණා. එතකොට මෙන්න මේ සිදුවීම තුළින් අපට අපිටත් පාඩමක් හොඳ ගන්න තියෙනවා අපි කාටවත් දඬුවම් දෙනකොට දොස් කියනකොට බයින්නකොට හිතන්න ඕන අපි ළඟ ඒ වගේ අඩුපාඩු නැද්ද කියලා. අපි ළඟ අපි ඒ වගේ වැරදි කළා නැද්ද කියලා. එහෙම හිතලා කටයුතු කරනවා නම් බෞද්ධයන් වශයෙන් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ බවත් මේලාදී කාරණිකව මතක් කර සිටිනවා. ඒ වගේම ඒ විදිහට උපැවිදි වීම පිළිබඳව අපි ඒ ආකාරයෙන් උපවිදි වෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපේ මූලස්ථාන වලින් වගකීතු උතුමන් මේ පිළිබඳව තරුණ භික්ෂුන් වහන්සේලා පිළිබඳව විමසිල්ලක් නැහැ. එයාට කරන්න වැඩක් නැහැ. ඒ අයකින් සේවයක් රටට සාසනෙට ගන්න කිසිම පිළිතක් නැති නිසා මේ භික්ෂුන් වහන්සේලා උපවැදි වෙනවා වැඩි දෙනෙක්. අන්න ඒක නිසා මේ පිළිබඳව කල්පනා කරලා ක්‍රියා කරන්න බුද්ධිමත් වගකිය යුතු හැමදෙනාගේම අවධානය යොමු විය යොමු වේවා කියන ප්‍රාර්ථනාවක් මේ වෙලාවේදී මතක් කර සිටිය යුතුම වෙනවා. ඒ වගේම කල්පනා කරගන්න මේ අපේ මාතුකාගල ගාථාවෙන් ඒ විදිහට ඒ වික්ෂුන් වහන්සේ නමක් ඒ වගේම තවස් පැවිද්දින් පැවිදිච්ච අය කොයි ආකාරයෙන් වාර වාර හතක් පැවිදි වුණා. ඒ විදිහට පැවිදි වීම පිළිබඳව කියනවා. ඒ වගේම එහෙම වුණත් ඒ රහත් බව ලබන්න පුළුවන් පුද්ගලයාට කිසිම බාධාවක් නැහැ ඒ තත්ත්වයටපත් වුණා කියලා. ඒක නිසා සසර ගමන, සසර දුක, මේ සසර බය පිළිබඳව තේරුම් ගත්ත අය වශයෙන් අපි හැමදෙනාම ඒ විදිහට අපේ සිතේ තියෙන චපල භාවය, සිතේ තියෙන නොසන්සුන් බව නැති කරගෙන සිත සංවර තත්ත්වයටපත් කරගන්න ඕන. ඒ වගේම ඒ අපේ සිතේ තියෙන චංචල ස්වභාවයෙන් තොරව නිදහස්ව නිවහල්ව ස්වාධීනව ස්වතන්ත්‍රව ස්වෛරීව සත්‍යන්තයෙන් යුක්තව ක්‍රියා කිරීමේ හැකියාව අපට ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම ධර්ම පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව ධර්මය කියවන්න, ධර්මය ඉගෙන ගන්න, ධර්මය අනුව අපේ ජීවිතය හැඩගස්ව ගන්න හැමදෙනාම කල්පනා කළ යුතු වෙනවා. ඒ වගේම තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාවෙන් යුක්තව ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රියා කරනවා නම් කවුරු හෝ පුද්ගලෙක් ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා අනවස්සුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහේනස්ස නත්ති ජාගරතෝ භයං අනවස්සුත චිත්තස්ස ඒ රාගයෙන් තොර වූ සිතකින් යුක්ත වෙන්න භාග්‍ය ලැබෙනවා. ඒ වගේම ද්වේෂයෙන් තොර වූ සිතකින් යුක්ත වීමේ භාග්‍ය ලැබෙනවා. කියන්නේ රාගයත් ද්වේෂයත් මුළු මනින්ම බැහැර කිරීමේ භාග්‍ය ලැබෙනවා. ඒ වගේම පුඤ්ඤ පාප පහිනස පිම්පව් සියල්ලක් මුළු මනින්ම බැහැර කිරීමේ ශක්තිය උදා වෙනවා. ඒ වගේම නත්ති ජාගරතෝ බයං කෙලස් නින්දෙන් නොනිදන තත්ත්වයටපත් වෙනවා. සියලුම කෙලස් ප්‍රහීන කරපු නික්ලේශී උත්තමෙක් බවට ඒ පුද්ගලයාපත් වෙනවා. පින්වත්නි අද මාතෘකා කළ ගාතාව අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඥාන පරිපූර්ති කියන මෙන්න මේ ගාතාවයි. තුන් මේ ගාතාවෙන් උගන්වන පරිදි අපි හැමදෙනාම ස්ථිර චේතනාවන්ගෙන් යුක්තව ස්ථිර අදහසක් චපල නොවන ඒකාන්ත නিত্য චේතනාවන්ගෙන් යුක්තව කටයුතු කිරීමට පෙළඹීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම සද්ධම්මං සද්ධම්මං සද්ධර්මය දහම පිළිබඳ අවබෝධය ලැබීම ධර්මඥානය වර්ධනය කර ගැනීම දහම් ඇස වර්ධනය කර ගැනීම ඉතාමත් වැදගත් කොට සැලකනවා ධර්මයෙන් තොර ජීවිතය කරදරකාරී පීඩාකාරී ජීවිතයක් වෙන නිසා ඒ වගේම පරිප්ලව පසාදස්ස හැම පුද්ගලයෙක්ම හැම අයෙක්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තිරුවන් පිළිබඳ ශ්‍රද්ධාව යුක්තව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කොට සලකනවා. මේ ශ්‍රද්ධාවෙන් තොර වුණොත් අපේ ජීවිතයේ අවාසනාවන්තත්වයට පත් වෙනවා. මෙන්න මේ විදිහේ උපදෙස් තුනක් මුල් ගාතාවෙන් කියනවා. ඊළඟ ගාතාවෙන් අනවස්සුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං කියන මේ ගාතාවෙන් පෙන්න දෙනවා. අර ධර්ම මාර්ගයේ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ සිතේ තියෙන රාගය සම්පූර්ණයෙන්ම නැති කරන්න. ඒ නික් රාගයෙන් තොර தත්ත්වයටපත් වීමේ භාග්‍ය ලැබෙනවා. ඒ වගේම හැම කෙනෙකුටම පුළුවන්කම ලැබෙනවා ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් දේශය අපේ සිත අපට දුක් දෙන අපට පීඩා පවත් කරන අපි නොයෙක් විදිහේ කරදර වලට පමුණවන දේශය යටපත් කිරීමේ හැකියාව පමණක් නෙවෙයි දේශය මුළුමනින්ම නැති කිරීමේ ශක්තිය ඒ පුද්ගලයාට උදා වෙනවා. පුඤ්ඤ පාප පහිනස්ස පින් පව් දෙකමත් ඊළඟට බැහැර කිරීමෙන් ඊළඟට නත්ති යාග්‍රතෝ බයං කෙලෙස් නින්දෙන් නොනිදන උසස් උත්තරීතර தත්ත්වයටපත් වෙනවා. අන්න ඒක නිසා හැම දිනාම ඒ බුදුරජාණන් වහන්සේ පෙන්න දුන්නේ මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා ජීවිත සැනසෙල්ල ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස කාරුණිකව මතක් කර සිටිනවා. අද මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් මම මේ පින්වත් හැම දිනාගේම අවධානයට ලක් කළා මේ තරුණ භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපි මේ තරුණ භික්ෂුන් වහන්සේලා රැකගන්න ආරක්ෂා කරගන්න උන්වහන්සේලාගේ දියුණුවට උන්වහන්සේලාගේ අභිවෘද්ධියට අත දෙන්න අපි පෙළගැසීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා පිළිබඳව අසුභවාදීව දකින්න පෙළඹෙන්නේ නැතුව හැමදෙනා පිළිබඳව කාරුණිකව දකින්නත් අනුග්‍රහය දක්වන්නත් පෙළඹෙනවා නම් මේ සසුනට ඇතිලා තිබෙන මේ අරුබුදකාරී తත්වය निराකරණය කිරීමට හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසා අපේ හැම කෙනෙකුම කාරුණිකව මධ්‍යස්ථව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් තරුණ භික්ෂුන් වහන්සේලා රැකගත්තොත් මේ ශාසනය රැක ගැනීමට ලොකු අනුබලයක් ලැබෙනවා. දැන් බලන්න එදා බුදුහාමුදුරන් කාලේ උන්වහන්සේ ළඟ පැවිදි වෙච්ච පස්වග මහ රහතන් වහන්සේලා ගැන කල්පනා කරපුවම ඒ වගේම අස්සජී මහ රහතන් වහන්සේ වැනි අය, කෝලිත උපතිස්ස වැනි අය ඔක්කොම තරුණ වයසේ අය. මෙතෙක් කාලයක් දාම් මැසීමෙන් මේ හැමදෙනා පිළිබඳව මම විශේෂ අවධානයට යොමු කළේ අද මෙතරණ භික්ෂුන් වහන්සේලා පිළිබඳව ඒ පිළිබඳව හැමදිනම කාරුණිකව මධ්‍යස්ථව ක්‍රියා කිරීමෙන් භික්ෂු සමාජයේ දිනුවත් ශාසනයේ දිනුවත් ඒ වගේම ඔබ හැම දිනාගේම දිනුවත් සලසා ගැනීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් සියලු සසර දුක් නැති කිරීමෙන් ලබන අමා මහ නිවන් සප සලසා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් සැමටම අමාමා නිවන් සැප ලැබේවා අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙන් විහාරාධිපති ගංගොඩවිල සුබද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය දර්ශනපති පූජ්‍යපාද රොටුඹ ප්‍රේමරතන ස්වාමින්දයන් වහන්සේ